තෙරුවන් සරණයි සදැහැතේ වෙනවත් ඔබ සිළු දෙනාටම. සදැහැවත්නි ඔබෙත් මගෙත් අවිතු මඳුරෙන් පිරි සිතවිලි సంతහණයට සුවපත් භාවය ගෙන දෙන මේ ලෝකයේ පවතින එකම දහම ලෞතර තථාගත ශ්‍රී සද්ධර්මයේ පමණයි. ඒ උතුම් දහමින් සැනසීම ලබන්නට ඔබට මඟ විවර කර දෙන යෝගේ කලන මිතුරාණන් වන බෞද්ධ ආරෝප වාහිනිය ඔබ වෙත සමීප කරන මේ පැයට නියමිත පින්බර ධර්ම දේශනාව ඓතිහාසික මාතර පුරවරයේ මාතර විහෙර හේන පූර්වාරාම රාජමහා විහාරස්ත අපගේ දක්ෂිණ ශාඛා මැදිරි පරිශ්‍රය සිට මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. පින්වත්නි මේ පින්බර ධර්මදේශනා පැවැත්වීම උදෙසා වැඩමවා වදාළ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහාලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ පින්වත් ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනා සාදුනාද පවත්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු සදහවත්නි මෙම සුමතුර ධර්මදේශනාවේ උතුම් දායකත්වය ගැන කටයුතු කරනු ලබන්නේ අකුරැස්ස මලෙදුව බෝපිටිය පරණ පාසල් බිම ලිපිනයෙහි පදිංචි වයිඑස් කරුණාවති මහත්මිය සීනිපැල්ලගේ අරලිනා මහත්මිය, එසේම සියබලාණ්ඩුව පදිංචි වයිඑස් සීතා මහත්මිය, වයිඑස් ප්‍රේමරත්න මහතා සහ වයිඑස් සෝමාවති මහත්මිය ප්‍රධාන එම පවුල්වල සදහැවතුන් පිරිස විසින්. එසේනම් අපි සියලු දෙනා මෙතෙන් සිට මේ උතුම් සදහම් දේශනාව පින් සිත් උපදවා ගනිමින් හෝරාවක් පුරාවට ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු කවුරුත් මෙසේ කියන්න උදා වූ සූර්යයා උදා වූ සූර්යයා අස්තයට යන්නාසේ අස්තයට යන්නාසේ උපන්නා වූ ජීවිතය උපන්නා වූ ජීවිතය ඒකාන්තයෙන් ඒකාන්තයෙන් මරණයට යන්නේය මරණයට යන්නේය ජීවිතය අනියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මරණය නියතයි උදා වූ චන්ද්‍රයා උදා වූ චන්ද්‍රයා අස්තයට යන්නාසේ අස්තයට යන්නාසේ උපන්නා වූ ජීවිතය උපන්නා වූ ජීවිතය මරණින් අස්තයට යන්නේය මරණින් අස්තයට යන්නේය ජීවිතය අනියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මරණය නියතයි ගසෙහි ඉඳුණු කොළය ගසෙහි ඉඳුණු කොළය වහා පතිත වන්නාසේ වහා පතිත වන්නාසේ උපන්නා වූ ජීවිතය උපන්නා වූ ජීවිතය මරණින් පතිත වන්නේය මරණින් පතිත වන්නේ ජීවිතය අනියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මරණය නියතයි ඉර්ධි බලයෙන් නගතන්පත්තු ඉර්ධි බලයෙන් නගතන්පත්තු මුගලන් මහරහතන් වහන්සේගේ මුගලන් මහරහතන් වහන්සේගේ ජීවිතය මරණයට පත්විය ජීවිතය මරණයට පත්විය ඉර්ධි බලයෙන් තොර වූ ඉර්ධි බලයෙන් තොර වූ මාගේ ජීවිත ජීවිතය මාගේ ජීවිතය ඒකාන්තයෙන් ඒකාන්තයෙන් මරණයට යන්නේය මරණයට යන්නේය ජීවිතය අනියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මරණය නියතයි ප්‍රඥාවෙන් අගතන්පත් නෝ ප්‍රඥාවෙන් අගතන්පත් වූ සරියොත් මහරහතන් වහන්සේ වහන්සේගේ සරියුත් මහරහතන් වහන්සේගේ ජීවිතය මරණයට පත්විය ජීවිතය මරණයට පත්විය ප්‍රඥාවෙන් අල්ප වූ ප්‍රඥාවෙන් අල්ප වූ මාගේ ජීවිතය මාගේ ජීවිතය ඒකාන්තයෙන් ඒකාන්තයෙන් මරණයට යන්නේය මරණයට යන්නේ අනිය ජීවිතය අනියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මරණය නියතයි සර්වඥ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය මරණයට පත්විය ජීවිතය මරණයට පත්විය අසර්වඥ වූ අසර්වඥ වූ මාගේ ජීවිතය මාගේ ජීවිතය ඒකාන්තයෙන් ඒකාන්තයෙන් මරණයට යන්නේය මරණයට යන්නේය ජීවිතය අනියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මරණය නියතයි ජීවිතය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 බික්කෝ සන්දෝ හෝති හිරිමා හෝති හොත්තප්පි හෝති බහුස්සතෝ හෝති ආරද්ධ විරියෝ හෝති උපට්ඨිත සති හෝති පඤ්ඤවා හෝති මේ සත්ත ධම්මා විශේෂ භාගියා ධම්මාති සාදු සාදු සාදු සදහවත් වාසනාවන්ත පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ කළ දේශනාවක් දවසක් සාදී පුත්‍ර මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේ ළමතමින් කළ දේශනාවක් මේ මාතෘකාවේ තැබුවේ. බෞද්ධයා රූපවාහිනී ඔස්සේ සමස්ත ලෝකයට විසුරුවා හරින ධර්ම දේශනාවේ අද දායකත්වයේ ලබාගෙන කටයුතු කරන්නේ අකුරස්ස මලිදුව බෝපිටිය පරණ පාසල් බිම යන ලිපිණේ පදිංචි වයිඑස් කරුණාවතී මහත්මිය සහ සීනිපැල්ලගේ අරලිනා මහත්මිය සියඹල ආණ්ඩුව පදිංචි වයිඑස් සීතා මහත්මිය වයිඑස් ප්‍රේමරත්න මහත්මයා වයිඑස් සෝමවතී මහත්මිය මේ පින්නතුන්ලාගේ දායකත්වයෙන් යුක්තව තමයි අද මේ ධර්ම දේශනා පින්කම සිද්ධ කෙරෙන්නේ. තමන්ගේ ධනය තමන්ගේ කාලය ශ්‍රමය වැය කරලා තමනුත් බණහල ලෝකෙට බණක් විසුරුවා හරිනු ලැබෙනවා. එයින් තමන්ට සංසාරෙවත් ගෙවා නිම කළ නොහැකි පිනක් ලැබෙනවා. එහෙනම් කවුරුත් මේ කාලේ මෙතන සිහි කල්පනාවෙන් ඉන්න තෝන. ගේ දොර ගැන මගතොට ගැන දුවදරුව ගැන කල්පනා කරන්නේ නැතුව මේ ධර්මශාලාව තුළ සිහි කල්පනාවෙන් හිටියොත් ධර්ම දේශනාවෙහිම සිත පිහිටුව ගත්තොත් විශාල පිනක් ලැබෙනවා. මේ වෙලාව එතකොට තණ්හාව තරාව මෝහය මාන්නේ නැති අලෝභ අදෝස අමෝහ අනතිමානී වෙලාවක්. එහෙම නැත්තම් හොඳ සිතුවිලි උපදින වෙලාවක්. පින කියලා කියන්නේ පින්නතුනේ ඒ කරන ක්‍රියාවේ හිත යොදවාගෙන සතුටෙන් ඉන්න ඕන. හිත අසතුටෙන් කොච්චර බණ ඇහුවත් දන් දුන්නත් ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා තමාගේ හිතම සතුටෙන් තියාගන්න ඕන සිහි කල්පනාවෙන් යුක්තවම පින්දහම් කරගන්න. එතකොට පින්කම මහත් ආනිසංසදායක බවට පත් වෙනවා. මේ බුද්ධ ශාසනය කියන එක බොහෝම කලාතුරකින් තමයි අපිට ලැබෙන්නේ. සමහර විට අපිට අතීත සංසාරයේ බුද්ධ ශාසනයක් ලැබුණාද කියලා හිතන්න බෑ. අනාගතයේත් ඒ වගේ. නමුත් අද අපේ වාසනාවට බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපට ලැබුණා. හැම ගෙදරකම ඒ බුදුරජාණන් වහන්සේ වඩා හිඳුවාගෙන වන්දනාමාන පූජා සත්කාර කරන බලන්න කොච්චර පිනක්ද කියලා. ඒවත් කරන්න ඕන අර විදිහටම හිතේ සන්තෝෂයෙන්. සිහි කල්පනාවෙන්. එතකොට තමයි එකමලක් පූජා කළත් අතිවිශාල පිනක් Tamanට ලැබෙන්නේ. බණ ටිකක් අහන්න ඕන. බුදුරජාණන් වහන්සේ පනෝප පංචශීලයේ රැක ගන්න ඕන. ඒක තමයි උත්තරීතර ධර්මය. ඒ වගේම දානමේ පින්කම් කරගන්න ඕන. ওই ටික කරගත්තාම සංසාරෙටම ඇති. ඊළඟ ඊළඟ ඊළඟ උපදින ජීවිත මීටත් වඩා පින්දහම් කරගන්න පුළුවන්. මනලෝපන්නත් දෙව්ලෝපන්නත් පින් කරගන්න පුළුවන්. ওই දෙවිවරු විසින් කරන පින්කම් බලය වැඩි මොකද ඒගොල්ලෝ බොහොම පිරිසුදුව ටෝණය කමෙන් චිත්ත ප්‍රසාදේ යුක්තව තමයි ඒගොල්ලොත් ඔය පරසතු මදාරා වැනි වටිනා මල් පූජා කරන්න. දෙවිවරුත් ඔයි තාවතිංස භවනට ගිහිල්ලා සිළුමිනිසෑය වඳිනවා. බ්‍රහ්මයෝ සළුමිනිසෑය වඳිනවා. ඒ වගේ සරුවක්ත ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. නාග ලෝකයේ නාග භවනෙත් බුදුන් වඳිනවා. බලන්න එතකොට කොච්චර බලවත්ද. එයමනම් මනුස්ස ලෝකේ ඉන්න ජනතාව අතුරෙන් පිනට දාමට ගුණයට ලැබි සද්දාදී ගුණ ඇති අය පමණක් තුනුරුවන් වදිනවා බණහනවා භාවනා කරනවා සමහරක් ඉන්නව පින්නතුනේ අන්‍යාගමික අයත් රාසිගතව පන්සිල් රකින්න බණහන දානමය පින්කමුත් කරනවා. එතකොට ඒගොල්ලන්ගේ පින බලය වැඩි මොකද බලවත් සද්ධාවකින් ඒ පින්කම් කරන්න. එනිසා අපි සද්ධාදී ගුණ ටික හොඳට දියුණු කරලා අලෝභ අදෝ සමෝ තණ්හාව නැති බව අලෝභයයි තරහා වෛර නැති බව අද්වේෂයයි මෛත්‍රිය නොවන අමෝහය මේ සිතවිලි තුන පහළ වුණොත් අපේ පින්කම සාර්ථකයි. අපේ පින්කම බලවත්. ඒ නිසා ටික වෙලාවක්වත් සිහි කල්පනාවෙන් ඉන්න පුළුවන් නම් තම තමාට ලැබෙන පුණ්‍ය සම්පත්තිය නම් මෙපමණයි කියන්න බෑ. ඒ තරම් බලවත්. ඒවා කෙනෙක් කිව්වට බෑ තම තමාම දියුණු කරගන්නට ඕන. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඒකාසංකේය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ආපු උත්තමයන් වහන්සේ කෙනෙක්. කොහොම පිනක් ඇතිද? අනෝමදස්සී බුද්ධ ශාසන කාලේ තුමා තාපසවරේ. ගෝලයෝ 74000ක් ඉන්නවා. තාපසාරාමේ. ඉතින් මේ ඒගොල්ලෝ පළතුරු නෙලන්න කියලා ගිය වෙලාවේ අනෝම දස්සී බුදුරජාණන් වහන්සේ ඔය තාපසාරාමීත වැඩලා තියෙනවා. තාපසතුමා ගෞරවයෙන් පිළිඅරගෙන ගෝල බාලුව ගෙන ආපු පළතුරුත් පූජා කරලා හැමෝලවාම මල් කඩවාගෙන වි දැවැන්ත මල් පූජාවක් කළා දින හතක් ඒ පූජාවේ අනුහසින් බලන්න එක් අසංකේය කල්ප ලක්ෂයක්ම හිටියේ දෙව සුගතියමයි. සියලුම සම්පත් ලැබුව නැවත නැවත පින් කළා. මහන වුණා. අනුපිළිවෙල තාත්ම 500ක් මහන වෙලා තියෙනවා. ඕම දියුණු කරගෙන ඇවිල්ලා මේ ශාසන කාලයේ පැවිදි වී රහත් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේට ගිලංකමක් වුණොත් ශරියොත් ස්වාමින් වහන්සේ තමයි ඒ දේශනාව කරගෙන යන්නේ. ඒ තරම් උදව්වක් උපකාරයක් අනුග්‍රහයක් තිබුණ සරියොත් ස්වාමින් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේට. ඉතින් දවසක් මේ මහකාශ්‍යප සරියොත් මහරහතන් වහන්සේ දේශනා කරනවා කතමේ සත්ත ධම්මා හාන භාගයක් පිරිහෙන විනාශයටපත් වෙන සතර අපායට වැටි දුක් දෙන ධර්ම හත කවරේද? ඒකට සත්‍ය අසත් ධම්ම අසත් ධර්ම කියලත් කියනවා. ඉදාවසෝ බිකෝ මහණෙනි මේ ඇවැත්නි මේ ශාසනයේ භික්ෂූන් අසද්දෝ හෝති සද්ධාව නැත්තේ වෙයිද? අන්න පිළිහිම. ඒතොර භික්ෂුන් වහන්සේ විතරක් නෙමෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන කොයි කා ළඟ තුල ශ්‍රද්ධාව නැත්නම් පිරිහෙනවා. ඇයි පන්සලට යන්නේ නැහැ ධනක් පිනක් කරන්නේ පන්සිල් රකින්නේ බණ ඩිංගක් අහන්නේ වැඩිහිටි ගෞරවය නැමේ හැම දෙයක්ම ඉවත් වෙලා ගිහිල්ලා සද්ධාව නැහැ කියන්නේ. ඇදහිීම විශ්වාසයේ ගෞරවය නැහැ. ඒකයි අසද්ධාව කියලා කියන්නේ. එතකොට මේ ශ්‍රද්ධාව නැති නිසා ඒ තැනැත්තෝ පිරිහෙලා යනවා නරකාදයට යනවා දුක් විඳින්න සිදු වෙනවා. ඒ නිසා හාන භාගය කියන ශ්‍රද්ධාව නැතිකම. දෙවෙනි කාරණාව අහිරිකෝ හෝති ඊළඟට අනුත්ප්පී හෝති. පවට ලැජ්ජාව බය ඇත්තෙම නැහැ. පවුමයි කරන්නේ. සත්ව ඝාතන, හොරකම, මද්ද්‍රව්‍ය විකිනීම වැනි මහා භයානක පාප කර්ම කරන ඒකට කියනවා පවට බය ලැජ්ජාව නැහැ. අපායට යන්නවත් බය නැහැ ඒගොල්ලෝ. බලන්න කොච්චර භයානක. එතකොට පවට ලැජ්ජාව නැත්තම් අහිරව කියනවා බය නැත්තම් අනෝත්ප්ප කියනවා. ඒගොල්ලෝ යන්නේ කොහාටද? හාන භාගය පිරිහිලා යනවා නරකාදියට යනවා. ඉහළට යන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට අපස්සතෝ හෝති. අපස්සතෝ හෝති කියලා කියන්නේ දැනවගත්කම නැහැ. බණ ටිකක් අහන්නේ නැහැ. ගුරු බසට සවන් දෙන්නේ ඒ නිසා අල්ප ශ්‍රොත කියනවා. ඔය ජීවත් වෙනවා මිසක් හොඳ දෙයක් අහන්නේ තේරුම් ගන්නෙ නැහැ. ඒකත් අවාසනාවන්තයි. එහෙමනම් පින්නතොනේ පිනට දාමට ගුණයට නැඹුරු නැතුව අවාසනාවන්ත ජීවිතයක් ගත කළොත් ඔන්න විපාකේ පිරිහිලා යනවා නරකාදීට දුක් විඳින්න සිදු වෙනවා කුසීතෝ හෝති කම්මැලි වෙයි කම්මැලිකම උදාසීන කියන්නේ පිරිහීමමයි දියුණුවක් යාපතක් මොකුත්ම නැහැ පිනක් දාමක් කළත් භාගෙට රස්සාවක් කළත් භාගෙට කම්මැලිකම එච්චර භයානකයි. ඊළඟ මොට්ටස් සති හොද සිහි කල්පනාව ඇත්තෙම නැහැ. බණ ඩිංගක් අහන්න බෑ, වතාවතක් කරන්න බෑ. යන්නේ එන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. සිහි කල්පනායනේ ඒකත් වැඩක් නැහැ. හාන භාගේ පිරිහිලා යන නරක ආදීන දුකටපත් වෙනවා. ඒක අසත් ධර්මයක්. දුප්පඤ්ඤෝ හෝති නෝන ගෑවිලවත් නැහැ. දෙයක් තේරුම් බේරුම් කරගන්න බෑ තේරුම මාදි. දැන් කිව්වේ ජීවිතය අනියතයි මරණය නියතයි. ඕක තේරුම් ගන්නත් නුවණක් ඕන. දුප්‍රාඥයාට මොලේ නැති කෙනාට නුවණ නැති කෙනාට මේක තේරුම් ගන්න බෑ. හොඳ භාවනාවක් ඔය කියලා දුන්නේ. අස්තිර බව මරණය ස්ථිර බවයි ඔය කිව්වේ. ජීවිතය අනියතයි මරණය නියතයි. ජීවිතයේ අස්ථිරයයි මරණ ස්ථිරයි. එතකොට මේ වචන දෙක නිතර නිතර මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. ඒක තේරුම් ගන්න බැරි නම් ප්‍රඥාව නැහැ. එහෙනම් ඒගොල්ලෝ තමයි දුකටපත් වෙන සතර පාය ආදී දුකට යන්නේ. ඒකට සත්ත අසත් ධම්මා කියලත් කියන නරකාදීල දුකටපත් කරන කරුණු කාරණාවෝ. ඊළඟට සරියොත් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා ඒවා හාන භාගයේ නම් පිරිහීමට යනවා නම් පිරිහෙන්නේ නැත්තේ මොනවාද? කතමේ සත්ත ධම්මා විශේෂ භාගයා සත්ත සද්ධම්මා. එහෙමනම් ධර්ම හතක් තිබෙනවා විශේෂ භාගයා පිරිහෙන්නේ නැහැ. දියුණුවට යහපතටපත් වෙනවා දිව්‍ය සම්පත් බ්‍රහ්ම සම්පත් ආදී පවා ලබන්නට පුළුවන් මොනම දෙයකින්වත් අඩුවක් පාඩුවක් වෙන්නේ නැහැ ඉදාවසෝ බික්කු සද්දෝ හෝත යන පළවෙනි එක දෙවොලවටපත් කරන බඹලොවටපත් කරන අපායන් වළක්වන සියලු සම්පත් ලබා දෙන සද්ධාවන්තෙක් වෙයි සද්ධාව කියන්නේ ඇදහිීම විශ්වාස කිරීම කියන තේරුමයි. එහෙමනම් පින්නතොනේ අපි ඉස්සෙල්ලම කරන්න ඕන සද්ධාව වැඩි දියුණු කරන්න ඕන. බුදුන් වඳිනකොට මල් පාන් ගිලන් පස පූජා කරනකොට බුදු ගුණ භාවනා කරනකොට සද්ධාව වැඩෙන්න පටන් ගන්නවා. සද්ධාව නැත්නම් මොනම දෙයක්වත් පින්වත් කරන්න බෑ. අද මේ පින්නතුල දේශනාවල තවත් අයට කියන්න ඇති. සද්ධාව තිබෙ නැත්තෝ විතරක් ආව සද්ධාව නැත්තම් එන්න බෑ. මේ පැත්තට එන්න බෑ. දානයකට කිව්වත් එන්නේ පින්වැත්තෝ පමණ අනිත් අය එන්නේ පස්සේ. බුද්ධ පූජාවකට බණකට කිව්වත් එන්නේ පූජාවට බණටනේ පස්සේ එන්නේ සද්ධාව නැහැ. එහෙනම් පින්නතනි පළවෙනියම කළ යුතු දේ තමයි අපි සද්ධාවන්තයෙක් වෙන්න ඕනේ. එතකොට නරකාදීට යන්නේ නැහැ. දොරවල් වැහෙනවා. මනලෝ දෙවලෝ බවලෝන තැනකට යන්න පුළුවන්. භාවනා කළ බමලෝට යන. එහෙමනම් පින්නතනි අපි ඉතිවිසෝ ගාථාව නිතර නිතර මෙනෙහි කරන්න පුරුදු වෙන්න සද්ධාව හොඳට වැඩෙනවා. සීකල්පනාවෙන් මරණයටපත් වෙනවා. මරණයෙන් පස්සේ සියලුම සැප සම්පත් තියෙන තැනක උපදිනවා. අවුරුද්දක් දෙකක් තුනක් හතරක් නෙමෙයි ඒ දිව්‍ය ලෝකයේ ආයුෂ තිබෙන තාක් ඉන්න පුළුවන්. දැන් තෞතිසා දෙවලෝ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ආයුෂ තියෙනවා. ඒ තාක් දෙවලෝ ඉන්න පුළුවන්. තහනමක් කරන්න බෑ කාටවත්. ඒවන අපේ පළවෙනි ගුණ ධර්මය සද්ධාවන්තයෙක් වීම එක දියුණු කරන්නඩු. ඊළඟ කාරණාව ඉදාවුසෝ ඔත්තප්පී හෝති හිරිමා හෝති පවට ලැජ්ජාව බය හිරිමා කියල කියන පවට ලැජ්ජාව. ඔත්තප්පී කැන පවට බයයි. පවට ලැජ්ජාව බය නැත්තම් කරන්න බැරි පමක් ලෝකේ නැහැ. ලැජ්ජ බය දෙක තියෙනවා නම් පවට බයයි. පව් කරන්නේ නැහැ. මේ ධර්ම දෙකට කියනවා දේව ධර්ම. දෙවියෝ ළඟ අනිවාර්යයෙන් පවට ලැජ්ජාව බය තියෙනවා. දේව ධර්ම. මහරජතුමා ළඟත් තියෙන්න ඕන පවට ලැජ්ජාව බය ලෝකපාලක ධර්ම කියන එක. ලෝකපාලක. එහෙමනම් මේ කියන පවට ලැජ්ජාව, පවට බය මේ ධර්මතා දෙක පුළුවන් තරම් දියුණු කරගන්න ඒකට කියන විශේෂ භාගී ධර්ම කියලා. සද්ධර්මයක් කියනවා. අපායෙන් අත මිදෙලා දිව්‍ය මනුස්සාදී සම්පත් ඉහළ මට්ටමින්ම ලබලා දෙනවා. ආන්න ඒකයි පිනේ වැදගත්කම වාසනාව. ඒවා ගැන කවුරුත් හිතල කල්පනා කරලා මේ දාන සීල භාවනාදී පින්කම් ටික වැඩි කරගන්න පවට ලැජ්ජාව පවට බය ඇති කරගන්න ඕන. එතකොට බය වෙන්න කරුණක් නැහැ. බොහොම පිරිසුදු මනරම් ජීවිත පෙළක් ගත කරන්න පුළුවන්. ඊළඟ කාරණේ ඉදාවුසෝ බහුස්සතෝ තැවැත්තේ බණහන්න ඕන කවුරුත් බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලේ දවස පුරාම බණ කියලා පොඩි වෙහසක්ත බලන්න ඒකට කියනවා බහුස්සත දේශනාවද සවන් යොමු කිරීම බණ ඇසීමයි එයට බෞස්ෘත කියලා ව්‍යවහාර කරනවා බහු කියන බොහෝ දේවල් සෘත කියන ඇසීම බොහෝ දේවල් ඇසීමේ ආස්ථාවට කියලා කියන්නේ පින්න බහුශෘත කියලා. දැනුවගත්කම හොඳටම තියෙන්න ඕන. දැනුවගත්කම නැත්නම් මේ කරන කියන දේවලින් තේරුමක් නැහැ. නුවණ මදි නිසා පින්කමෙන් සාර්ථක ප්‍රතිඵලක් නැහැ. සාර්ථක ප්‍රතිඵල ලබන්නට නම් සද්ධාව තියෙන්න ඕන, ගුණධර්ම තියෙන්න ඕන, එතකොට බනහල සැක සංකාතයන් දුරු කරගන්න. එතකොට දියුණුවක් සලස ගන්න පුළුවන්. ඊළඟට ආරද්ධ වෙරියෝ හෝ තුස්සාහවන්තයෝ වෙන්න ඕන. කම්මැලි කෙනෙක් නිවන් දැක්කයි කියලා ආරංචිද? කම්මැලි කෙනෙක් දෙවලෝට බවලෝට ගියා කියලා ආරංචිද නැහැ. ගියේ නැහැ ඒගොල්ලෝ. නරකාදීට ගියේ. උත්සාහවන්තයා ජයගනයක ඔන්න එකයි කාරණය. උත්සාවන්තයා ලෝතුරා බුදුවනා පසේ බුදුවනා මහරහත් වනා මාර්ගඵල ලැබවා දෙව්ලොවට බමලෝට ගිය සමහරක්. එහෙමනම් පින්වත්නේ කල් වේලා ඇතුව නැගිටින්න ඕන දවස වැඩ කරන්න ඕන 10ට පමණ ඉදා ගන්න ඕන ප්‍රමාණවත්. එතකොට නිදි වර්ජිත බව තමයි උතුම්ම ගුණය. නිදාගන්න. ඒක නිසා කම්මැලිකම ඉවත් වුණා උත්සාහය බලවත් ලෙස මතු වුණා. ආරම්භ ධාතු වීරිය, නික්කම ධාතු වීරිය, පරක්කම ධාතු වීරිය කියලා වීරිය කොටස් තුනකට බෙදෙනවා. දැන් මේ පින්නතුල ගම රටෙන් ආව ආරම්භ ධාතු වීරිය. ඇවිල්ලා බනහගෙන යනවා නික්කම ධාතු වීරිය. දේශන අවසන් වෙනකම් ඉන්නවා පරක්කම ධාතු වීරිය. ඔන්න බලන්න පින්කමක පටන් ගැනීම දිගට ගෙන යාම අවසානය. ආන්න ඒකට තමයි බලවත් වීරය කියලා ලෝතුරු බුදුදහමේ පෙන්වන්නේ. බලවත් වීරය. ඊළඟ කාරණාමය ඉදාවසෝ උපට්ඨිත සති හෝති පඤ්ඤවා හෝති තව කරුණු දෙකක් තියෙනවා. උපත්තිත සති කියන්නේ පින්වත් සිහි කල්පනාව තියෙන්න ඕන. බණති ගන්න භාවනාවක් කරගන්න ඉගෙන ගන්න පොතපත කියවන්න හැම දෙයකම ඕන කරන්නේ සිහි කල්පනාව. අසීහෙන් මැරුණොත් සුගතිය දැක ගන්න අමාරුයි. සිහි කල්පනාවෙන්ම සියලුම කටයුතු කළොත් ඕනම සම්පතක් ලබන්න පුළුවන්. ඕනම සම්පත. ආන් ඒවා ගැන හිතලා කල්පනා කළ කවුරුත් හිතගත නිවාසන සාගන බලවත් උත්සාහයකින් යුක්තව සියලු පින්දහම කළොත් මොනම දෙයකින්වත් අඩුවක් පාඩුවක් වෙන්නේ නැහැ. පින මදි නිසා තමයි මේ අඩුපාඩුකම්. කෑම බීම, ඉදුම් හිටුම්, ගේ දොර, යාන වාහන, ගේ දොරවල අඩුපාඩුකම් තියෙන පින මදි. ඒවා දැනගෙන සියලුම පින්දහම් වල යෙදෙන සංසාරයේ දුක් විඳින්න ඕන නැහැ. සියලුම සැප සම්පත් වලින් පිරිපුන් ජීවිතයක් ලබාගෙන භයානක සංසාර දුකින් පවා නිදහස් වෙන්න පුළුවන්. බලවත් උත්සාහය තියෙන්න ඕන. බලවත් සී කල්පනාව තියෙන්න ඕන. ඊළඟට පඤ්ඤවා හෝති නුවණ තියෙන්න ඕන. නොවන මේවා පින්කම් කරනකොට ඒ පින්කමේ මොනම අඩුපාඩුවක්වත් නැහැ හැම දෙයකින්ම පිරිපොන්. එහෙනම් තමන්ගේ නුවණ හොඳට වැඩ කරවන්න ඕන. එතකොට මොනම දෙයකින්වත් අඩුපාඩුවක් නැහැ. අංග සම්පූර්ණ පින්කමක් කළා කියලා හිතලා සතුටු වෙනවා. අංග සම්පූර්ණ. ඒක කලේ පින්වත්නි බලවත් උත්සාහය නිසා බලවත් සීකල්පනාව නිසා බලවත් නුවණ නිසා මේවා ගැන නිතර හිතන්න ඕන කල්පනා කරන්න ඕන පින කියන එක වැඩි කරගන්න. එතකොට බය වෙන්න කරුණකුත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුලමැද අග යහපත් ධර්මයක්. අතන වැරදි අතන වැරදි කියලා කාටවත් කියන්න බෑ. උන්වහන්සේ දසෝදාම නිර්මලයි. ඇසෝ සියලු ප්‍රශ්නවලට निराකූල උන්වහන්සේ පිළිතුරු දුන්නා. එහෙමනම් අපි කවුරුත් ඒ බුදුරජාණන් වහන්සේ තමයි මේ සරණ ගිහිල්ලා තියෙන්නේ. උන්වහන්සේ සරණ ගිහිල්ලා උන්වහන්සේ පනවවදාල ශික්ෂාපද පහරක ගන්න. පොයට අටසිල් ගන්න. ඊළඟට බණහනව භාවනා කරන ওই ටික කරගත්තාම සංසාර ගමනටම ප්‍රමාණවත් සතර පාදුකෙන් නිදහස් වෙලා සුගතියක මිදලා නිවන් පසක් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන්නේ සද්ධාව හොඳට තියෙන්නට ඕන. ඒ වගේම Tamante ඊළඟට තියෙන බෞද්ධතාවය උත්සාහය හොඳට තියෙන්න ඕන. සද්ධා වීරිය සති සමාධි ඥාන හොඳට තියෙන්න ඕන. එතකොට මොනම දෙයකින්වත් අඩුවක් පාඩුවක් කරදරයක් නැහැ. පිරිපුන් ජීවිත පෙළක් ඔස්සේම තමන්ගේ සංසාර ගමන කෙලවරක් දැක ගන්න පුළුවන්කම තිබෙනවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඒ ගුණධර්ම ටික දියුණු කරලා තමයි සාන්ති ලක්ෂණ නිවනටපත් උනේ. ඒ උන්වහන්සේලා තමයි මේ නිවනටපත් වීමේ මඟ නිවන් මඟ කියලා දෙන්නේ. ඒවා හොඳට ඉගෙන ගන්න ඕන, සත්‍යයනා කරන්න ඕන, මෙනෙහි කරන්න ඕන. එතකොට නම් මේ කියන පිනේ දහමේ අඩුවක් පාඩුවක් නැහැ. බොහොම සරුසාරයි. බොහොම මහත්ඵල මහත් ආනිසංසදායක. ඒව ගැන හිතලා කල්පනා කරලා බලනකොට ඔබ අප හැමදෙනා වාසනාවන්තයෝ මෙලව හොඳට හදාගත්තු අය පරලොව දෙව්ලොවට යන අය අවසානයේ අමහා මහ නිවන් සම්පත් ලබන පිරිසක් අප. ඒ තරම් වාසනාවක් අපි ළඟ තියෙනවා. ඒවා අදට හෙටට අනිද්දට නෙමෙයි හැමදාම පුළුවන් තරම් දියුණු කරලා එහි ප්‍රතිවිපාකත් මේ ජීවිතේ ලබාගෙන සංසාර සාගරයෙන් සංසාර දුකින් නිදහස් වීමයි අපි අපේක්ෂා කරන්නේ. වයසට යන්න යන්න දුක වැඩි. කෙස් පැහෙනවා, දත් වැටෙනවා, ඇඟ රැලි වැටෙනවා, යන්න දෙන්න බෑ. නොයෙක් ආබාධ වලින් පෙළෙන්න සිද්ධ වෙනවා. ඒකින් බේරෙන්න අමාරුයි සංසාර දුකින් මිදෙන්නත් පුළුවන් බේරෙන්න. එහෙමනම් ලෝතුරු දහමට අනුව කල්පනා කළ බලලා දුවා දරුවෝ ටිකත් හොඳට හදාගෙන සීල සමාධි ප්‍රඥා යන ගුණ ටිකත් හොඳට දියුණු කරලා කරුණා මෛත්‍රී දයාව අනුකම්පා ගුණ දියුණු කරගෙන ගියොත් මේ සංසාර ගමන කවදා හෝ නමුත් නවත්වලා අපටත් නිවනට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්කම තියෙනවා මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ කියන හොඳ කතාවක් එතුමිය පියුමතරා බුද්ධ ශාසන කාලේ නිතර පන්සලට යනේන වතාවත් කරන දානමාන පින්කම් කරන තැනැත්තියක්. එතුමිය ඒ ශාසනයේදී කළ දානමය පින්කම නිවන් දකිනා ಜಾති දක්වාම සැප විපාක දීලා තියෙනවා. පොඩි කාලයක්ද බලන්න. හේතුව හිත හොඳින් තමයි ඒ සියලු දේ සිදු කළේ විපාක සරුසාරයි බලවත්. මේවා ගැන කවුරුත් හිතලා කල්පනා කරලා ගුණයට දහමට ලැබිව කටයුතු කරොත් වටිනවා මහා ප්‍රජාපති ගෝතමය. ඒ කරගනු ලැබෝ පිනෙන් කල්ප ලක්ෂයක් මෙදලා තියෙන දෙව්ලොව සුගති. ඊළඟට මේ ශාසනය මහාන වෙලා රහත් බවට පත්වලා සියලුම දේ ඉෂ්ට වුණා බලන්න කොයිතරම් බලවත්ද කියලා ජීවිත. පින නිසා පින නිසාමයි බුදුපසේ බුදුමහරහත් උතුමෝ හැම දෙයකින්ම බැබළුනේ. අපිත් එනම් පුළුවන් තරම් පින් කළොත් අපටත් පුළුවන් මහ ප්‍රජාපති ගෝතමියට වගේ සංසාර ගමන සුගතියක ඉඳලා සතර අපාය ආදියෙන් අත මිදලා නිවනටපත් වෙන්න පුළුවන්. ඒකට තමයි දාන සීල භාවනා කියන පින්කම් අවශ්‍ය වෙන්නේ. කරදර කම්කටොළු බාධක අපල යට කරගෙන තමන්ගේ ගුණ ටික මතු කරගෙන මේ ගමන ගියොත් මොනම දෙයකින්වත් අඩුපාඩු නැහැ. සියලුම සැප සම්පත් පහල කරගන්න පුළුවන්. ගුණයට දාමට නැඹුරු වේ වාසය කළ යුතුයි. කරුණා මෛත්‍රී දයාව අනුකම්පා ගුණ දියුණු කළ යුතුය. බුදුදහමට අනුව කටයුතු කරන්න ඕන. හිතේ තියෙන අධික තෘෂ්ණාව, තරහව, වෛරය යට කරන්න ඕන. ඒ වගේ හොඳ ගුණ ටිකක් දියුණු කරගෙන යනකොට සංසාර දුකිනුත් නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම නිවන් දකිනා ජාති දක්වා සුගතියක ඉන්නත් පුළුවන්. ආන්නේ තරම් බලවත් පින්කමක් තමයි මේ අවස්ථාවේදී මේ මහත්තුරු මව්වරු දරුවන් සිදු කළේ. ඒ නිසා හාන භාගයේ පිරිහෙන දේවල් ඉවත් කර දමලා විශේෂ භාගයේ වශයෙන් සමාධි අවස්ථාව සලකන ඒ හොඳ ඥාන සම්පන්න ගති පැවතුම් ටික දියුණු තියුණු කරගනු ලැබුවොත් එහි විපාක අනුන්ට නෙමේ Taman තමයි මෙලව ජීවිතයත් හොඳට ගත කරලා පරලොව ජීවිත පෙළත් හොඳට ගත කරලා බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවිසනසී පැමිණ වැඩ වදාළ අජරාමර සාන්ත ලෝකෝත්තර මහමා නිවන් පසක් කිරීමට මේ ධර්මදේශනාමේ පිනත් හේතු වාසනා වේවා කියලා කවුරුත් සාදුකාරයක් තේලා නිවන් ප්‍රාර්ථනා කරගන්නට ඕනයි. වයිස් කරුණාවතී මහත්මිය සීනපැල්ලගේ අරලිනා මහත්මිය වයිස් සීතා මහත්මිය වයිස් ප්‍රේමරත්න මහත්මයා වයිස් සෝමවතී මහත්මිය ඇතුළේ පින්නතුන්ලා සන්තෝෂයටපත් වෙන්නට ඕන මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලබාගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් එවනම් බණට ආරාධනා කළ වතාව සම්පූර්ණ කළ සීලයක පිහිටලා මෛත්‍රී භාවනා කළ ධර්ම ශ්‍රවණය කළ ආනභාග විශේෂ භාගීමෙන් ධර්ම ශ්‍රවණය කළ මේ රසපත් කරගනු ලැබූ කුසල සම්භාරය සීන පැල්ලගේ අරලිනා මහත්මියගේ මව සහ පියාණන්ටත් වයිඑස් ෆ්‍රැන්සිස් මහත්මයාගේ මව සහ පියාණන්ටත් කරුණාවතී මහත්මියගේ සොහොයුරිය සොහොයුරිය දයා වජිරා තියවල සියනේ ඉරිස් මහත්මයතුළු අභාව ප්‍රාර්ථන සියලුම ඥාති මිත්‍රාදීන් මේ උතුම් පින් අනුමෝදන් වෙත්වා මේ පින් ලබාගෙන හැමෝම සැපයටපත් වේවා දුක පීඩාවක් නොවේවා පින්වත් ගුණවත් ධනවත් ජීවිතයක් ලැබේවා කල් මරණයක් නොවේවා වාසනාවන්ත ජීවිත පෙළක් ලබා අමහා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරු සාදු කියලා පින් දෙන්න අපවත් වේවද ලතිපෝජනීය පඬිතු දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේටත් අපවත් වන සීළු ස්වාමින් වහන්සේලාටත් මේ හැමෝගෙම පරලෝකීය තමන්ගේ මව්පිය වැඩිහිටි ගුරුවර බන්දු මිත්‍රාදී ඥාතිවරුත් පරම්පරානුගත ඥාතිවරුත් රටදෑ වෙනුවෙන් දිවි පිදු රණවිරෝත් කොරෝනා වෛරසයෙන් පරලෝකීය අයත් මේ පින් ලබාගෙන ඒ හැමෝම දුකින් අත මිදේවා සැපේටපත් වේවා සුගතියක්ම වේවා අමහා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා සාදු කියලා පින් දෙන්න. ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණුකතරගම සමන සමන් දිව්‍ය රාජවරු මෙද්බෝසතාණන් දුටුගැමුණු දිව්‍ය රාජයා ප්‍රධාන සමස්ත දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් ලබාගෙන හැමෝටම දෙව් රැකවරණයක් ලැබේවා දෙවියන්ට සුගති සම්පත් නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරු සාදු කියලා පින් දෙන්න. ඔබ අපහදාවදා තබා සුජීවත් වෙන මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන් ඥාතීන් සහෝදර සහෝදරයන් ආදී ඇතොත් ඒ හැමෝමත් හිතවත් අහිතවත් මැදාත් හැමදෙනාමත් මේ පින් බලෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝවස ලැබේවා පින් ඇත්තෝ නිවන් සුව ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා ලංකා වාසී ලෝක වාසී අනන්ත ලෝක වාසී සියලු සත්වයෝ මේ පින් බලෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වයිස් කරුණාවතී මහත්වෙන රූපම පං භවයක් පාසාම ඥාන සම්පන්න ජීවිත පෙළක් ලැබී ඉක්මනින් නිවන් සුවත් වේවායි කියන ප්‍රාර්ථනාවත් වෙනේ පැත මෙසේම සඵල වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. අවසාන වශයෙන් මේ රැස් කරගත් උතුම් පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයශ්‍රී මහබෝධින් වහන්සේ ගුරුවන්වැලි මහසෑය අනුභවයෙන් කේස ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, යකු ධාතුන් වහන්සේ, සතර දළදා වහන්සේ, සතර ශ්‍රී පාදස්ථානය අනුභවයෙන්, බුද්ධ ගයාව බෝධීන් වහන්සේ වජිරාසනය අනුභවයෙන්, ලුම්බිනි බරණස කුසිනාරාව ජේතවනාරාමේ වේළුවනාරාමය අපේ අටමස්ථාන සොළොස්මස්ථාන වල අනුභවයෙන් තුන් ලෝකයේ පුරා වැඩ ඉන්න බෝධින් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සෑරදුන් වහන්සේලා සියලු ਸਰුවක්ඥ ධාතුන් වහන්සේලා ගානුභාවයෙන් අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සතු අනන්ත ගුණ බලයෙන් තන්නංකර මේදංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවත සෝවිත අනෝම දස්සේ පදුම නාරද පදුමුත්තර සුජාත පිය දස්සේ අත්ත දස්සේ ධම්ම දස්සේ සිද්ධාත්ථ තිස්සබුස්ස විපස්සීසි කීවෙස්සබෝ කකුසඳ කෝනා ගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජාන භාබලයෙන් බුද්ධ ඉරධ්‍යාන භාබලයෙන් නවලෝතුරා ශ්‍රී සද්ධර්ම රත්ය අනුභාවයෙන් ආරි මහ සංඝ රත්ය අනන්ත ගුණ බලයෙන් දෙව්රක වළනින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් අකුලස්ස මලිදුව බෝපිටිය පරණ පාසල් ප්‍රදේශයේ වයිස් කරුණාවතී මහත්මිය සහ සීනිපැල්ලගේ අරලේනා මහත්මිය ඇතුළු පවුලේ හැමෝටමත් සියඹලාන්ඩුවේ සිට පැමිණි වයිස් සීතා මහත්මිය වයිස් ප්‍රේමරත්න මහත්මයා වයිස් සෝමාවතී මහත්මිය ඇතුළේ පවුල හැමෝටමත් ධර්ම ශ්‍රවණය කරන සියල්ලෝම තමන්ගේ දුවා දරුවෝ දරුමුණු බුරෝත් මේ සත්‍යක්‍රියා බලමහිමින් පින් බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයු වරණ සැපබල ඥාන දියුණු වේවා කරදර කම්කටොළු වාද කපල නවග්‍රහ දෝෂ දුරු වේවා දාන සීල භාවනා පින්කම් සීල සමාධි ප්‍රඥා කරුණා මෛත්‍රී ගුණ දියුණු වේවා මේ ජීවිතේ වාසනාවන්ත සුඛිත මුදිත වේවා තව තවත් දාන සීල භාවනා දී පින්දන් සිදු කිරීමටත් වාසනාව ලැබේවා මරණයේදීත් මේ උතුම් පින්කම සීපත් වේවා මෙතන පටන් නිවන් දකිනා ජාති දක්වා සතර පාදුකක් සාපේපවස්ථාදී දුකක් කඳ විරිගුළු ආත්ම භාවය දුගී මගී අසරණ කමක් කිසිකල එකවන්නම වේවා හොඳ පින්වත් ගුණවත් නැනවත් ජීවිතයක් ගත කිරීමේ වාසනාවක් ලැබේවා සසර වසනතුරු ඔබ හැමෝටම මේ පිනෙන් සුගතියක් වේවා සෝසේ සසර ගමන ගෙවන් කොට බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සනසී පැමිණ වැඩ වදාළ අජරාමර සාන්ත ලෝකෝත්තර මහා නිවන් පසක් කිරීමට මේ පිනත් හේතු වේවා වාසනා වේවා කියන සාදුකාරයක් දීලා කවුරු නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට කාටත් පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ එත්තාවතාචං අම්හෙහි සම්බතන් පුන්න සම්පදං සම්මේ දේවාං අනුමෝදන්තෝ සම්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාචං අම්හෙහි සම්බතන් පුන්න සම්පදං සම්මේ භූතානුමෝදන්තෝ සම්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාචං අම්හෙහි සම්බතන් පුන්න සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තෝ සම්බ සම්පත්තේ ආකාසට්ටා සබුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ටා සබුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මන් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්තියා ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන් හෝතෝ සම්බ දුක්ඛා පමුඤ්චතෝ සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිම්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු සදහවත්නි මෛත්‍රී සහගතව කරුණා භරිතව ජීවිතය ගත කරන්නට දහම් මඟ පෙන්වා දෙමින් එම උත්තරීතර ධර්මදේශනා පවත්වන්නට යෙදුණු ගෞරවනීය ස්වාමින්ද්‍රයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම අධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහාලේඛකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කාගොල්ලේ සෝමවංශ පින්වත් ස්වාමින්ද්‍රයන්න් වහන්සේට මෙවැනි අත්‍යවදාරෝ කුසල ක්‍රියාවන්හි තව තවත් නිරත වන්නට ශක්තිය, ධෛර්ය, නිදුක් නිරෝගී සුව සම්පන්නිය සැලසේවායි අපි සියලු දෙනා සාදුනාද පවත්වමින් নমස්කාර පූරකව ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජා කරන්නට සදහැවතුන්ට ආරාධනා කරමින් බෞද්ධ ආරෝප වාහිනිය ඓතිහාසික මාතරපුරවරේ දක්ෂිණ ශාඛා මැදිරි පරිශ්‍රය සිට සංවිධානය කරන්නට යෙදුණු මේ පැයට නියමිත උතුම් සදහම් දේශනාව මෙතකින් නිවාවටපත් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.